පින්වත් ස්වාමින් වහන්සේ පවසන චක්කුමුදපාදයේ ධර්මදේශනා මාලාව. ඉන් පසුගිය දවසෙත් තාම වටනා කියන මාතෘකාවක් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ කරුණු සාකච්ඡා කළේ. අදත් ඒහා සම්බන්ධයෙන්ම ස්වාමීන් වහන්සේ මේ කරුණු ඔබ වෙනුවෙන් සාකච්ඡා කරනවා. අවිදේශනාව ශ්‍රවණය කරමු. චක්කුම් උදපාදී ධම්ම ඇස පහළ වේවා ධර්මය දකීවා පින්වත් ඔබ සෑම දිනාටම චක්කු මුදපාදී ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત ධර්මදේශනය මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. කුසලයන් අතර මුලින්ම දක්වන දානය මාතෘකා කර ජානුසෝනි සූත්‍රය ඇසුරෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ එම සූත්‍ර විග්‍රහයට පෙර දානය ආශ්‍රිතව දත යුතු මූලික කරුණු රැසක් පැහැදිලි කරමින් අද මේ දේශනාව ඔබ ශ්‍රවණය කරනවා. දේශනාව පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම ධර්මදේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ත දායක සභාවටත් විශේෂයෙන් අප පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ මහරගම වත්තේ ගෙදර පුරාණ පාරේ ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය සමගින් දෙහිවල කළුපෝවිල සරණංකර පාරේ රෝහණ වික්‍රමරත්න මහතා සහ උමදන්ති වික්‍රමරත්න මැතිණිය ඇතුළු ඒ පවුල්වල පින්වත් පිරිස මෙම ධර්ම දේශනාව බෞද්ධයා ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මහතා MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා දර්ශනී විජේතිලක මැතිණිය දමයන්ති ප්‍රනාන්දු මැතිණිය ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා හා එම මැතිණිය එලෙසින්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමන් ඇතුළු ඒ පින්වත් පිරිස මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ එම මැතිණිය විසින්. එහෙමනම් කුසලයන් අතර මුලින්ම දක්වන දානය මාතෘකා කර ජානුස්සෝනි සූත්‍රය ඇසුරෙන් පැවැත්වෙන දේශනා මාලාවේ එම සූත්‍ර විග්‍රහයට පෙර දානය ආශ්‍රිතව දත යුතු මූලික කරුණු රැසක් පැහැදිලි කරමින් පවත්වන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 සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස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 විහාරස්ථානයේ වැඩ සිටින අනෙකුත් මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද මේ උතුම් ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ මහා පින්කම් මාලාව සංවිධානය කරන හේමකඩයස් මැතිතුමා මැතිණිය ප්‍රධානව පින්කමට තවත් නොඑක් ආකාරයෙන් සහයෝගය දක්වන උපකාර කරන සත්පුරුෂ පිරිස ඇතුළුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මොහොත පින්නතුනි පහුගිය ධර්ම දේශනාව ජානුසෝනි සූත්‍රයට සම්බන්ධව අපි සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරමින් ඉන් පස්සේ අපි පින් අනුමෝදන් කරනවා. අපර චේතනාව පස්සේ අපි සිද්ධ කරපු පින් අනුමෝදන් කරනකොට ඒක දානමය පුණ්‍ය ක්‍රියාවට අයිති වෙන්නේ නැහැ. ඒ අයිති වෙන්නේ පත්ති දාන කියන ගණයට කියලා. පින් දීමේ චේතනාව තමයි මේ පත්ති දාන කියලා කියන්නේ. එතකොට කොච්චර දෙනෙකුට පින් දෙන්න පුළුවන්ද? සීමාවක් සීමාවක් නැහැ. හැබැයි එහෙම පින් දෙන්න මං කරගත්ත පින්කමේ කුසලයේ මහත්ඵල බව ගැන හිතන්න ඕනේ. පිනක් රැස් කරලා පින අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්නේ ඒ පින අඩු වෙනවද අපිට? පින් දෙන්න පින් දෙන්න පින් වැඩි වෙනවා. දැන් බලන්නකො ජානුස්වනි බ්‍රාහමණය අහපු කාරණාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පින ඥාතීන්ට දුන්නාම අය ඉතුරු වෙන දෙයක් ඉතුරු වෙන දෙයක් නෑ නේද? ඇයි අපි රැස් කළා දුන්නේ? නමුත් පින එහෙම වෙන්නේ නෑ. පින් දෙන්න දෙන්න පින් දෙන්න දෙන්න මොකද වෙන්නේ? පින් වැඩි වෙනවා. ඒ කොහොමද පින් දෙන්න දෙන්න පින් වැඩි වෙන්නේ? දැන් මෙතන දානමය පුණ්‍ය ක්‍රියාව නැහැනේ. පින මම රැස් කරගෙන තියෙනවා. ගබඩාවකින් අරන් දෙන්න දෙන්න දෙන්න දෙන්න ගබඩාව ඉවර වෙනවා. හැබැයි පින් දෙනවා කියලා කියන්නේ තවත් පින්කමක්. මම පින් දෙනවා කියලා කියන්නේ තවත් පින්කමක්. ආන් ඒකින්ද මේ පින් දෙනකොට ආපහු මට එතෙන්ට එන්නේ ඒ අඩුවට ආයෙත් එන්නේ පින්. ආයෙත් දෙනකොට ඒ අඩුවට ආයෙත් එන්නේ ආයෙත් එන්නේ පින්. අන්න ඒ නිසා මේ පින්කම කිරීම වෙනම පුණ්‍ය ක්‍රියාවක් පින් අනුමෝදන් කිරීම තවත් පුණ්‍ය ක්‍රියාවක් මේක පින්කම් පින් කිරීම සහ පින් දීම එකක් නෙමෙයි පින්කම් දෙකක් ආන් ඒ නිසා දහ වතාවක් පින් අනුමෝදන් කළොත් පත්ති දාන පින්කම දහ වතාවක් සම්පූර්ණ වෙනවා අපි මහා පින්කමක් කැලණියේ කරනවා කියන්නේ උදාහරණයක් හැටියට කැලණියේ මහ පිංකමක් කරනවා. පස්සේ කාලේ අපි රුවන්වැලි සෑය ගාවට යනවා. ගිහිල්ලා කැලණියේ කරපු පිංකම මතක් කරනවා. මතක් කරලා මහ සෑ භූමියේ සෑය ආරක්ෂා කරගෙන ඉන්න මහ දෙවිඳුන් ඇතුළුව සියලුම දෙවියන්ට අපි අහවල් දවසේ කැලණියේ කරපු පින්කම අනුමෝදන් වේවා කියලා මතක් කර කර මතක් කර කර පින් දෙනවා. ඊට පස්සේ අපි යනවා දූපාරාමේ ගාවට. එතෙන්ට ගිහිල්ලා පටවිපාල දිව්‍ය පුත්‍රයා ප්‍රදාන කරගෙන මේ සෑය ආරක්ෂා කරන මේ සියලු දෙවියන්ට අපි කැලණියේ කරපු පින්කම අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඊළඟට මහියංගණයට යනවා. ඊළඟට සේරුවාවිලට යනවා. ඊළඟට සෝමාවතියට යනවා. ඒ හැමතැනම මේක මතක් කර කර මතක් කර කර අර දෙවියන්ට පින් දෙනවා. මේ මොනවද මේ ඔක්කොම දාන පත්ති දාන. ඉන්නතනේ අපි කරපු පින්කම 100 වතාවක් අනුමෝදන් කෙරුවොත් අපි පින්කම් කීයක් කරලාද? අපි පින්කම් 101ක් කරලා. ඇයි අනුමෝදන් කරන්න පින් රැස් කරපු පින්කම? අනික් ඒවා ඔක්කොම පත්ති දානනේ. දානමය පුණ්‍යක්‍රියාව එකක්. දැන් මේ 100ම පත්ති දාන. එක පින්කමක් කරලා 100 වතාවක් පින් දීලා පින්කම් 101ක් සම්පූර්ණ කරලා. ආන් ඒ නිසායි සඳහන් කරන්නේ පින අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න වැඩි වෙනවා කියලා. පින්නතන ඊළඟට තවත් වටිනා කාරණාවක් තියෙනවා. මේ පින් අනුමෝදන් කරනවා වගේම පව් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. පුළුවන් වෙයිද? පව් අනුමෝදන් කරන්න බෑ. පින් අනුමෝදන් කරන්න පුළුවන්. පව් නම් සහභාගී වෙලා කරන්න ඕනේ. පවට සහභාගී වෙන්න ඕනේ. මම පවක් කරනකොට තව කෙනෙක් ඇවිල්ලා සහභාගී වුණොත් එයත් පව් කරගන්නවා. තව 100ක් ඇවිල්ලා සහභාගී වුණොත් 100 දෙනාම පව් කරගන්නවා. හැබැයි මම පව් කරන තැනට මගේ හිතවතුන් මව්පියෝ කවුරුවත් ආවේ නැහැ කියලා මට පව කරලා ඒ ඔක්කොටම පව් දෙන්න පව් දෙන්න බෑ. ඇයි පව් දෙන්න බැරි? එකක් තමයි පව එච්චර ප්‍රබල නැහැ. පවට වඩා පින හරි ප්‍රබලයි. දැන් මේ කාරණා එක්ක හුඟ දේවල් හිතන්න ඕනේ. මනුස්ස ජීවිතය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බනට ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිත ඔක්කොටම වඩා සම්මා දිට්ඨික වෙච්ච ජීවිතේ වටිනවා කියලා සහල් තියෙනවා. බෞද්ධයයි සම්මත පෞල් පරිසරයක ඉපදෙන්න ලැබිච්ච එක මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරෙන්නේ එතකොට. එතකොට වෙනත් කවුරුවත් පින් කරනවද? ඒ අයත් පින් කරගන්නවා. බෞද්ධ නොවන අයත් දන් දෙනවා. බෞද්ධ නොවන අයත් තේසන් සත්තුන්ට කණ්ඩ දෙනවා. අර සඳහන් කරපු ආනිසංසත් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් තේසන් සත්තුන්ට දෙන්නහම. නමුත් සම්මාදිට්ඨිය නැහැ. විශ්වාසය නැහැ. පිරිසිදු බව නැහැ. පින් රැස් කිරීමේ චේතනාව චේතනාවක් නැහැ. දිය යුතු නිසා දෙනවා මිසක් කර්මයයි ඵලයයි දෙකම දන්නේ හරියටම දන්නේ නැහැ. නමුත් සම්මාදිට්ඨිකව බෞද්ධ වෙලා ඉපදිච්චාම කර්මයයි ඵලයයි දෙකම මනාව දන්නවා. වෙනතනේ අපිට පව් කරන්න ගියහම කරන්න තියෙන ලොකුම පව් මොනවද? ආනන්තරිය පාප කරනවා. ලොකුම පව් ආනන්තරිය පාප කරනවා. වැඩියෙන්ම විපාක දුන්නොත් කොච්චරද විපාක දෙන්නේ? මහා කල්පයක් දෙක අන්තර්කල්පයක් ඔය වගේ විපාක දෙන්නේ. නමුත් එතකොට මහ පින්කමක් කරාම ඒත් එහෙමද විපාක දෙන්නේ. දැන් අපේ ශාසනයේ උත්තර කියලා සාමණේරයන් වහන්සේලමක් හිටියා. අපේ බුදුරජාණන් වහන්සේට මහා කල්ප 30000කට කලින් ලෝකේ පහළ වෙනවා සුමේද කියන බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ උත්තර සාමණේරියෝ විද්‍යාධරී. අහසින් යනකොට හිමාලේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දකින්න. දැකලා සතුටු වෙලා කිනිහිරි මල් තුනක් කඩලා පූජා කරනවා. කිනිහිරි මල් තුනක්. මේ පිනෙන් කල්ප 30000 දෙව්ලොවයි මනුලොවයි විතරයි සැරිසරන්නේ. කල්ප 30000 දෙවියන් මිනිසුන් අතර විතරයි උපදින්නේ. සතර අපායක් කියන වගක්වත් වගක්වත් නැහැ. එතකොට දැන් මේ මහා පින්කම බුදුරජාණන් වහන්සේලා දැකලා සතුටු වුණා. බුදුරජාණන් වහන්සේලා දැකලා අනේ මේ මහ පුරුෂෝත්තමයන් වහන්සේට මොනවද මම පූජා කරන්න කියලා කල්පනා කරනකොට තමයි කිනි හිරි ගහේ මල් පිපිලා දැක්කේ. ගහේම මල් තිබුණා. අපි වාගේ මල් 10 ගණන් පූජා කළේ නෑ. මල් තුනක් කඩාගෙන ගිහිල්ලා පූජා කළා. හැබැයි පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් කරපු පූජාව කල්ප 30000ක් මහා කල්ප 30000ක් දෙව්ලොවයි මනුලොවයි. දැන් දැක්කද පිනක ප්‍රබල බව? පිනතේ අපේ අපදාන පාළිය අරගෙන බලහම මේ වාගේ කරුණු කොයි තරම්නම් සඳහන් කරලා තියෙනවද? පින කොච්චර ප්‍රබලද කියලා බලන්න. සුමන මල්කම් බුදුරජාණන් වහන්සේට සමම්පිච්ච මල් මිටි අටක් මල් නැලි අටක් පූජා කරනවා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සුමනයන්ගේ මේ පූජාවේ ආනිසංස මොනවද කියලා. සඳහන් කළා ආනන්ද මහා කල්ප ලක්ෂයක් දෙව්ලොවයි මනුලොවයි උපදින්නේ කියලා. මහා කල්ප ලක්ෂයක් සමම්පිච්ච මල් නැලියටයි පූජා කළේ. ඉතින් හිතන්නකෝ මහා කල්ප ලක්ෂයක් කියලා කියහම ඒ තරම් දෙව් මිනිස් දෙගතියේ සැප විඳලා අන්තිමට සුමන නමින් පසේ බුදු වෙලා පිරිනවම් පානවා කියලා දේශනා කළා. මල් පූජාවත් එක්ක ජීවිත පූජාවකුත් කරලා ඒ පූජාව ප්‍රබල කරලා තිබ්බා. රජුරු මම මැරුවත් කමක් නැහැ. මල් පූජාව කරනවා කියලා. ඉතින් අපිටත් එහෙම අවස්ථා ඕන තරම් ඕන තරම් එනවා. මෙහි ඉඳලා මල් හොයාගෙන අනුරාධපුරේ ගිහිල්ලා මහසෑයේ මළුවට යන්න යනකොට ධාරානිපාත වැස්සක් වහිනවා. මේ වැස්සට තිමිලා මැරුණත් කමක් නැහැ. මං ගినాපු මල් ටික පූජා කරලා ආපහු හැරෙන්නේ කියලා හිතුවොත් නරකද එතකොට? ඒකත් බුදුරජාණන් වහන්සේගේ ජීවිත පූජාවක් නෙමෙයි. මැරුණත් කමක් නැහැ මල් ටික පූජා කරනවා කියලා හිතනවා. ඒ වාගේ හිතලා පින්කම් කොයිතරම් මහත්ඵල කරගන්න පුළුවන්කම තියෙනවද? කුසලයේ කොච්චර ලොකුද අකුසලයට වඩා? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ පිරිනමම් පාලා. නමුත් එක ධාතුන් වහන්සේ තමයි. දෙවියන් මිනිස්සු දෙගොල්ලම වැන්දේ ඒ ධාතුන් වහන්සේට. විශාල එක චෛත්‍යයයි තියෙන්නේ. ආන් ඒ සෑයට උපකාර කරපු අය. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොටත් දිව්‍ය දූත. අන්තර්කල්පිකුත් ගෙවිලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කුටියට සුවඳ දුම් පූජා කරපු එක පුජ්‍යලේ මහා කල්ප 94ක් දෙව්ලොවයි මනුලොවයි කුටියට සුවඳ දුම් පූජා කරනවා. භික්ෂූන් වහන්සේලාට කැඳ පූජා කරලා කල්ප 30000ක් දිව්‍ය ලෝකෙ හිටපු කෙනෙක් ගැන සඳහන් කරනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සෑයට තමන්ගේ උතුරු සළුව කොඩියක් කරලා පූජා කරපු තවත් කෙනෙක් මහා කල්ප 30000ක් දෙව්ලොවයි මනුලොවයි ඉඳලා තියෙනවා. උතුරු සළුව හොදලා කොඩියක් කරලා තියෙනවා. බුද්ධ රතනය පිළිබඳව තිබිච්ච පැහැදීම බුද්ධ රතනය පිළිබඳව තියෙන ගෞරවය නිවැරදිව තිසරණ සරණ ගියේකේ ආනිසංස. මනාව තෙරුවන් සරණ ගියපු අය කොයි තරම් කුසල් රැස් කරනවද? බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා උදෙසා දන් දීලා මොන තරම් කුසල් රැස් කරනවද? පැහැදුණු සිත මොන තරම් කුසල් අපිට පුරවනවද? එතකොට පින්නතුනි මේ වාගේ මහ පිංකම් කරගන්නේ මේ බෞද්ධයයි සම්මත පරිසරය තුළ ඉපදිච්ච නිසා නෙමෙයිද? ආන් ඒකයි සඳහන් කළේ අපි ලබලා තියෙන වාග්ය කොයිතරම්ද? පින කියන එක කොයිතරම්නම් ප්‍රබලද? පවට ලං වෙන්නවත් බෑ පින ළඟට. සසර භයානකයි සතර අපාය නරක දුක්ඛයෝ ඊටාම භයානකයි. මේ භයානක දුගතියෙන් මිදෙන්න ඒ දුගතියට පිටුපාන්න මේ බෞද්ධයයි සම්මත පරිසරයේ ඉපදිච්ච අයට මොන තරම්නම් වාග්යක් තියෙනවද? නමුත් පින්නතුනේ ඒ පරිසරයේ ඉපදිලත් අපිට හරියටම බෞද්ධ කියන්න පුළුවන්ද කියන කාරණාව ගැන ආයෙ හිතන්න හරියටම බෞද්ධ වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමමයි කියලා කල්පනා කරන්න. වරදින්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. ඇත්තටම බුද්ධ වචනේ වරදිනවද? ඒක එහෙම නැහැ. ඒක සූත්‍ර දේශනාවක සඳහන් කරනවා ගෝපක මොග්ගල්ලාන සූත්‍රාර්ථ කතාවේ. බුදුරජාණන් වහන්සේට මහ දන් දුන්නේ. සුනීද සහ වස්සකාර කියලා ප්‍රබල ඇමතිවරු දෙන්නේ. එක දවසක් මහා කච්චායන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන ඉනවා. වස්සකාර ඇමතියා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා සඳහන් කරනවා වඳුරෙක් බහිනවා වගේ බහින්නේ කියලා. කවුද බහින්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඉහෙලින් තෙරවරු හතර නමක් වැඩි හිටිය සතර මහා තෙරවරු කියලා. ඉන් එක්කෙනෙක් මහා කච්චායන මහරහතන් වහන්සේ. අර සෝරෙය්‍ය කියන බමුණ. සෝරෙය්‍ය බමුණට මහා කච්චායන මහරහතන් වහන්සේ ගැන රාගසිතක් පහළ වුණාට පස්සේ බමුණගේ ලිංග පරිවර්තනය වුණා. දැන් කච්චායන මහරහතන් වහන්සේ දන්නවද බමුණ මං ගැන මෙහෙම හිතුවා කියලා? දන්නේවත් නැහැ. සිතුවිලි මාත්‍රයට එහෙම වෙනස් වෙනවා. එහෙනම් මොනතරම් සිල්ගුණ කඳක් තියෙන්නේ? දැන් වත්සකාර කියනවා මහතෙරුන් වහන්සේ බහිනකොට වඳුරෙක් බහිනවායි කියලා. ඒක බුදුරජාණන් වහන්සේට ආරංචිනා කතාව. මොකද්ද සඳහන් කළේ? වත්සකාරටත් වඳුරෙක් වෙන්න වෙනවා. හරියට නිකන් නගුලක් වගේ කුදු වෙච්ච වඳුරෙක් වෙන්න වෙනවා. ගෝණංගල වඳුරෙක් වෙන්න වෙනවා. දැන් එතකොට වත්සකාරට ආරංචි වුණා උන්වහන්සේගෙන් සමාව ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම මට ගිජ්ජ කූටේ වේලුවනේ ඇසුරු කරගත්ත වඳුරෙක් වෙන්න වෙනවා. වත්සකාර හොඳටම දන්නවා බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් දේශනා කළොත් වරදින්නේ නැහැ කියලා. නමුත් වත්සකාර මොනතරම් මාන්නකාරද? ගියේ නෑ මහරහතන් වහන්සේගෙන් සමාව ගන්න. සමාව ගන්න යන්නේ නැතුව දැන් දන්නව අනිවාර්යයෙන්ම වඳුරේ වෙනවමයි. මෙයා තමන්ගේ මිනිස්සුන්ට කිව්වා වවාපල්ල ගිජ්ජ කූටේ පුරාම පළතුරු ගස්. වවල රැකවල් දැම්මා. මම මැරිලා වඳුරෙක් වෙනවා මට කණ්ඩ පළතුරු වවන්න කියලා කිව්වා. කොහොමද මානීතර වඳුරෙක් කියලා ඉපදුනා. කුදු ගෙහිච්ච වඳුරෙක්. සූත්‍රයේම සඳහන් කරනවා පස්සේ මිනිස්සු ගිහිල්ලා වස්සකාර කියලා කතා කරාම වඳුර දුවගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළු සලාම තමයි. කොසල් රජුරවන්ටත් එහෙම දේශනාවක් කළානේ. ශරීයත් මුගලන් දෙනම වහන්සේ වඩින වෙලාවේ කොසල් රජුරව මුණ ගැහෙන්න නිගණ්ඨාරාමේ නවත්තන්න කියන්නේ දොර වැහුවා. ඇවිල්ලා කීවා. ඒ වෙලාවේ සඳහන් කළා මහණෙනි කොසල් රජුරෝ දන්නේ නැහැ කාටද දොර වැහුවේ කියලා. ශරීරත් මුගලන් දෙනම වහන්සේට දොර වහපු පවට රාජ්‍ය හිමි වෙලා තමයි මැරෙන්නේ කියලා. කොසල් රජුරෝ මැරෙන දවසේ දවල් බුදුරජාණන් වහන්සේ ළඟ ධර්ම දේශනාවකුත් කළා. කොසල් රජුරෝ දේශනා කරපු සූත්‍රයේ ධම්මචේතී සූත්‍රය. මේ අවසාන දවසේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ධම්මචේතියත් දේශනා කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහත් කරලා එළියට බහලා යන්නේ. මේ තරම් සමීපව ඉඳලා අනේ ස්වාමීනි මට එහෙම වෙන්න දෙන්න එපා කියලා එක කරන්න පුළුවන්. කොසල් රජු මරුණෙත් අම්බලමක වචන වෙනස් වෙනවා. අපිට මොනවද දේශනා කරලා තියෙන්නේ? පංසිල් පිළිබඳව දේශනාවක් කරලා පැහැදිලි කළා. ප්‍රාණඝාත කළොත් නිරේත යනවා. හොරකම් කළොත් නිරේත යනවා. වැරදි කාමසේවනය කළොත් නිරේත යනවා. බොරු කිව්වොත් නිරේත යනවා. රාහමිර පානය කළොත් නිරේට නොගියට රාහමෙර පානය කරපු අය පරණ වැරදි හතරම කරනවා. සුරාමේරේ කර්මපතයක් වෙන්නේ නමුත් මත් වෙච්චහම කර්මපතයක් කරගන්නවා. එහෙනම් දැන් භාගිතුන් වහන්සේ නේද මේ දේශනා කළේ? වරදිනවද ওই දේශනාව? වෙනස් වෙනවද කවදාව? එහෙනම් තවත් පන්සිල් නැතුව ජීවත් වෙන්න හිතෙනවද? වත්සකාරටත් එහෙමනම් කොසල් රජුරවන්ටත් එහෙමනම් අපිටත් ඒක එහෙම්මම නෙමෙයි. එහෙනම් බෞද්ධයේ සම්මත පරිසරයේ ඉපදුනා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඉපදිලා සම්මාදිට්ඨික වෙලා ප්‍රතිපදාවේ හැසිරුණොත් විතරයි සතුටු වෙන්න පුළුවන්. කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ඒ ප්‍රමාණයයි මේ දැක්ුවේ මල් තුනක් පූජා කරලා බුදුරජාණන් වහන්සේට කල්ප 30000ක් දෙව්ලොව මනුලොව සැරිසරුවා නම් මල් නැලි 8ක් පූජා කරලා කල්ප ලක්ෂයක් සුගතියේ සැරිසරුවා නම් කුටිය සුවඳවත් කරලා කල්ප 94000ක් සුගතියේ සැරිසරුවනම් මේ ආදී ආනිසංස ලබන්නේ පුළුවන් උපතක් සම්මාදිට්ඨික බෞද්ධ උපතක තියෙනවා. හැබැයි බුද්ධ වචනයට ගරු කරලා කර්මයයි කර්මඵල විශ්වාසයයි මනාව ඇති කරගෙන මේ පින්කම් කරන්න ඕනේ. එතකොට තමයි ත්‍රි හේතුක උපතකට ආපහු සැරයක් අපිට පාරක් හැදෙන්නේ. තව පින්නතනේ ඒ තරම්ම ප්‍රබල නැති නිසා සහභාගී වෙලා කරොත් සහභාගි වෙච්ච අයට ඵල දෙනවා මිසක් ඒ පව කාටවත් අනුමෝදන් කරන්න බෑ. එතකොට සම්බුද්ධ ශාසනයක හරියට සම්මා දිට්ඨික වෙලා මනාව පින් කරන්න පටන් ගත්තොත් මේ පව් අපි ළඟ බොහොම පහත්ම දේවල්. නමුත් පින අතහැරලා පව කරන්න පටන් ගත්ත එක තමයි අපි ළඟ තියෙන ලොකු අවාසනාවන්තකම. මේවා ගැන හිතලා සතුටු වෙන්න ඕන තරම් අපිට අවස්ථා තියෙනවා. මොන තරම් වාග්ය සම්පන්න තැනකද මේ ඉන්නේ කියලා. සෝවාන් මාර්ගයට පැමිණියේ නැත්නම් සතර පායේ දොර අපට වැහිලා නැහැ. නමුත් දොර වහගන්න තිසරණ ගත පුද්ගලයාට මොනතරම් ඉඩ දීලා තියෙනවද? මොනතරම් රැකවරණයක් අපිට හදලා තියෙනවද කියන කාරණාව හිතන්න ඕනේ. ඊළඟට පින්නතුනේ සඳහන් කළා විශේෂයෙන් හැබැයි අනුන්ගේ පින්කම් වලට සහභාගී වෙලා විශේෂ පින්කමක් කරගන්න. අපි පන්සලට යනකොට අපේ නෑදෑයෝ ඇවිල්ලා නැත්නම් වෙන කට්ටිය හිතවත්තු වෙවිලා. ඒගොල්ලන්ගේ තෙල් බෝතලේ අපිටත් දෙනවා. නැත්නම් ඒගොල්ලෝ පහන් 1000ක් විතර පත්තු කරන්න ලැහැත්ති. අපිටත් දෙනවා තෙලුයි තිරයි ඔක්කොම දෙනවා. තෙල් ටික දාලා පහන් වලට තිර දාලා පත්තු කරන්න කියලා. අපිත් පත්තු කරනවා පහන් 100ක් විතර. ඒගොල්ලන්ගේ තෙලුයි, ඒගොල්ලන්ගේ පහනුයි, ඒගොල්ලන්ගේ තිරයි අරගෙන. පහන් පූජා කිරීමේ පින මට තියෙනවද? පහන් පූජා කිරීමේ පින මට නැහැ. මට තියෙනවා වෙయ్యාවච්චයක්. මොකද්ද මට තියෙනවා ශ්‍රම දානමය කුසලය පහන් 1000 තනියම පත්තු කරගන්න බැරි නිසා මගෙන් උපකාරයක් ඉල්ලුවා තෙල් ටිකයි tire පහනුයි මට දීලා කිව්වත් තෙල් දාලා පත්තු කරන්න කියලා තෙලුත් ඒගොල්ලන්ගේ තිරත් ඒගොල්ලන්ගේ පහනුත් ඒගොල්ලන්ගේ මම ඒගොල්ලන්ට පොඩි ශ්‍රමදායකත්වයක් මට තියෙන්නේ ශ්‍රමදාන කුසලයක් මිසක් පහම් පූජා විකුසලයක්ද එහෙම එකක් නෑ අනුන්ගේ පින්කම් ගෙදරකට යනවා. යනකොට ඒගොල්ලෝ පින්කම ඔක්කොම ලෑස්ති කරලා දානෙත් කුයලා පරිස්කාර ආදියත් මනාව සකසලා පිරිසිදුවට ඔතලා බොහොම ලස්සනට පිළිවෙලට ගොඩ ගහලා තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. තනියම පූජා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඒ හින්දා අපිටත් කියනවා එන්න අරගන්න පූජා කරන්න කියලා. එතකොට එතන අපි පූජා කරපු එක එක දේවල් තියෙනවා. අපි සතුටු වෙනවා හැරමිටි ටික පූජා කළෙත් මම අටපිරිකර ටික පූජා කළෙත් මම පිඟන් ටික පූජා කළෙත් මම නමුත් හැරමිටි පූජා කිරීමේවත් අටපිරිකර පූජා කිරීමේවත් පිඟන් පූජා කිරීමේවත් පින මට හම්බ වෙනවද මට නෑ ඒගොල්ලන්ට පූජා කරගන්න වෙලා යන නිසා පූජා කරන්න සහයෝගයක් දුන්න මට වෙయ్యාවච්ච කුසල කර්මයක් තියෙනවා නමුත් මේක දන්නේ නැති හින්දා හුඟක් අය හිතාගෙන ඉන්නේ හොඳම පිරිකර ටික පූජා කළේ මම කියලා. එහෙම කළාට එහෙම කුසලයක් හම්බෙන්නේ නෑ. මොකද මගේ කිසි දායකත්වයක් නෑ. කඩේට ගිහිල්ලා තියෙන්නත් ඒගොල්ලෝ, පිරිකර අරන් තියෙන්නත් ඒගොල්ලෝ, ඔතලා තියෙන්නත් ඒගොල්ලෝ, සකසලා පිළියෙල කරලා ඔක්කොම කරලා තින්නේ ඒගොල්ලෝ. මම මොකවත් කරලාද? මම මොකවත් කරලා නෑ. මෙන්න මේක පින්කම් ළඟ හරියට බලපානවා. අපේ හිතවතෙක්ගේ දාන ගෙදර අපි යනකොට කල්පනා කරනවා මේ නිකම්ම යන එක හොඳ නෑ. නිකම්ම යන්න ලැජ්ජ හේවේ මොන හරි අරන් යා. දැන් අපිට මතක් වෙන්නේ දානේ දෙන කෙනාගේ වත්කම් ටික. එයාට සමාජයේ තියෙන පිළිගැනීම. එයාගේ වත්කමේ හැටියට අපි සීනි කිලෝ එකක් දෙකක් අරන් යන එක අපිට ගැළපෙන්නේ නෑ. අපිටත් මාන්නයක් තියෙනවනේ. එන්න සීනි ගෙනියන එකේ තේරුමක් නෑ. යටත් පිරිසෙන් 30 40000ක්වත් වේදම් කළා මොන හරි ගෙනියන්න තිබ්බොත් අර පුජ්‍යලයාගේ මට්ටමින් අපට ලැජ්ජාවක් නැතුව ගිහිල්ලා හිත පුරා දීලා ඉන්න පුළුවන්. දැන් දාන ගෙදරට තමයි යන්නේ. අපිට හම්බ වෙනවා ඒ බඩු ටික ඔහුට දුන්න පිළ. ඒ පුජ්‍යලයා පෘතජන සීලවන්තයෙක් වෙන්න පුළුවන්. එහෙනම් මට ආත්ම ලක්ෂයයි හම්බ වෙන්නේ. ඔහුට දුන්න පිණයි හම්බ වෙන්නේ. නමුත් ගත්ත බඩු බාහිර ආදී ටික ඔහුට ගෙනහිල්ලා දීලා කීවොත් හෙට ඔබේ පින්කමේ මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නයි මම මේ ටික ගෙනාවේ. හැබැයි මහා සංඝයා වෙනුවෙන් පූජා කරන්න වතුර බෝතල් ටික ගෙනහිල්ලා දුන්නත් 30 40000ක බඩු ගෙහිමියට දුන්නට වඩා හුඟක් ආනිසංස ලැබෙනවා. නමුත් අපේ මානය නිසා මහා සංඝයා ගැන අරමුණක් නැහැ. gedara pujjalaගේ හිත දිනා ගැනීමේ අරමුණක් විතරයි අපිට තියෙන්නේ. ගෙනහිල්ලා දීලා කියන්න ඕනේ මේක හෙට පින්කමේදී මහා සංඝයා විරියෙන් පූජා කරන්න. එහෙම නැත්නම් ගෙදර යන්න කලින් කල්තියන් කතා කරලා අහන්න ඕනේ. තව මොනවද පින්කමේ සම්පූර්ණ කරන්න තියෙන්නේ? අහවල් අහවල් දේවල් කියම එහෙනම් මේ කොටස මට බාර දෙන්න. පළතුරු ටික ඔක්කොම මම ගේන්නම්. අවුලුපත් ටික ඔක්කොම මම ගේන්නම්. එහෙම අරන් ගියහම මං ඒව ගෙනහිල්ලා තියෙන්නේ දානෙට. ඒ හින්දා සංඝ සතු දානයකට සම්බන්ධ වුණ කුසලය මට තියෙනවා. එහෙම නැත්නම් gedara aya සතුටු කිරීමේ පින විතරක් මට තියෙනවා. ඒ කාරණත් මේ වගේ තැන්වල මනාව අපි දැනගෙනම කටයුතු කරන එක හරි වටිනවා. ඊළඟට පින්නතනේ තවත් විශේෂ කරුණු මේ දීමනාව ගැන පැහැදිලි කරනකොට සඳහන් කරනවා එතකොට අපේ තාත්තා දන් දෙනකොට අපි ළමයි අපි තරුණයි නමුත් අපි මොකවත් කළේ නැහැ තාත්තගේ සල්ලි තමයි වියදම් කළේ. එතකොට ළමයිටයි බිරිඳටයි පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. තාත්තා කියලා කියන්නේ මේ පවුලේ බිරිඳයි ළමයිනේ එතෙන්ට එතෙන්ට අයිති. අනික තාත්තට දන් දෙන්න පුළුවන් වෙන්නේ බිරිඳගෙයි දරුවන්ගෙයි කැමැත්ත තියෙනකොට විතරයි. නැත්තම් ගැටීමක් නේ. තාත්තා කල්පනා කරනවා 20000ක් පූජා කරනවා අද පේරු දාණයට කියලා. පේරු දාණේ හදන්න 20000ක් වියදම් කරනවා. අම්මා ඇවිල්ලා කියනවා ඕන්නේ නැහැ 10000ක් වියදම් කරනවා. දැන් ඇගේ අකමැත්තෙන් ඉතුරු 10000 වියදම් කරන්න බෑ ඒක වියදම් කෙරුවොත් ගෙදර රණ්ඩු ගොඩක්. දැන් එහෙනම් තාත්තට 20000ක් වියදම් කරලා peeru දාන්නේ දෙන්න හිතුණට තාත්තට වෙන්නේ 10000ක් වියදම් කරලා peeru දාන්නේ දෙන්න. ඇයි? බිරිඳ අකමැති හින්දා. දරුවෝ අකමැති හින්දා. තාත්තට හිතෙනවා භික්ෂුන් වහන්සේ නමකට කුටියක් හදාගන්න මගේ අහවල් ඉඩමෙන් කොටසක් දෙනවා. දරුවන්ට ආරංචි වෙලා කියනවා ඒ කොටස මට ඕන දෙන්න නම් එපා. දැන් දරුවන්ගේ කැමැත්ත නැත්තම් දෙන්න බෑනේ. අන්න ඒක හින්දා තාත්තා පින්කමක් කරනකොට බිරිඳක් දරුවොත් ඒකට සම්බන්ධයි. මොකද ඒගොල්ලන්ගේ සහයෝගය තියෙන නිසා තමයි තාත්තට පින්කම කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ කාරණා විදි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ විදිහට විසඳෙන්න ඕනේ. ඊළඟට පින්නතුනේ ප්‍රඥාව ඇති අය මේ පින්කම මම කොහොමද කළ යුත්තේ කියලා මනාව කල්පනා කරලා අඩුපාඩු සම්පූර්ණ කරලා නිවැරදි කරලා පින්කමට සහභාගී වෙන නිසා ඒගොල්ලෝ සංඝ සතු දානයක මහා කොටස්කරුවන් බවට පත් වෙනවා. විශේෂයෙන් තමන් කරපු පින අනික් අයට අනුමෝදන් කරනකොට අනුමෝදන් වෙන අය වැඳගෙන ගෞරව පෙරදරිව අනුමෝදන් වෙනවා නම් හරි වටිනවා. බොහෝ දෙනා පින්කම් කරලා ඇවිල්ලා හිතවතුන් මතක් වෙන හම්බ වෙන හම්බ වෙන ගානේ කියනවා. අපි අහවල් තැන මහ පින්කමක් කළා. ඕගොල්ලන්ට කතා කරන්නත් බැරි වුණා. නමුත් අපි කරපු පින් අනුමෝදන් වෙන්න අපි ඕන තරම් කියනවනේ. ගෙදර ගිහිල්ලා දරුවන්ටත් කියනවා. අද පැය දෙකක් මම බණ අහලා ඒ පින අනුමෝදන් වෙන්න ඕගොල්ලෝ කියලා. ඒගොල්ලන්ට අනුමෝදන් වෙන්න හොඳටම පුළුවන්. මම කරන්නේ පත්ති දාන පින්කමක්. මොකද මං රැස් කරගත්ත පින දරුවන්ට දෙනවා. හැබැයි ඒගොල්ලන්ට කොහොමද පින් ලැබෙන්නේ? සමහරලාට හා හා කියාගෙන යනවා. අම්මා මෙහි කියනවා. ඒගොල්ලෝ හා හා කී කී යනවා. එහෙම නැත්නම් අම්මා කියනවා. ඒගොල්ලෝ රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. එහෙමත් අනුමෝදන් වෙනවද? එහෙම අනුමෝදන් වෙන්නේ නැහැ. හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ගෞරවය මුසු වෙන්න ඕනේ. ශ්‍රද්ධාව පෙරටු වෙන්න ඕනේ. මට බණ අහලා පිනක් රැස් කරගන්න බැරි වුණත් අපේ අම්මා අද ඇවිල්ලා අනුමෝදන් කරන ඒ පිනවත් මම රැස් කරගන්න එක වටිනවා. පින ටික ටික හරි එකතු වෙලා මහා සාගරයක් බවට පත් වෙයි. කියන ශ්‍රද්ධාව ඇති කරගෙන වැඳගෙන ඇහුම්කන් දීගෙන ශ්‍රද්ධාවෙන් ලෑස්ති වෙච්ච කෙනාට විශේෂයෙන් පින් ලැබෙනවා. ඒ වෙලාවට පාවහන් පළඳගෙන නම් පාවහන් ගලවල, හිස්වසුන් පළඳගෙන නම් හිස්වසුන් ගලවලා පින අනුමෝදන් කරන්නේ අම්මා නම් අන්නම් මම ගාව දන ගහගෙන අනුමෝදන් වෙන කෙනාට ඒ පින විශේෂයෙන් අනුමෝදන් වෙනවා. පින්නතුනි අතීතයේ කිරියම්මලා කිරියත්තලා පන්සලට ගිහිල්ලා සිල් අරගෙන 24 පැය සිල් ආරක්ෂා කරලා ගෙදර ඇවිල්ලා තමන්ගේ ඔක්කොම දරුවන්ට මුණුබුරන්ට කතා කරලා උස් ආසනයක වාඩි වෙලා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කළා. මම ඊයේ උදේ සිල් ගත්තා. මම ඊයේ දවල් බණ ඇහුවා. මම බුද්ධ පූජාවට සම්බන්ධ වුණා. හවස් කාලේ භාවනා කළා. හවස බුද්ධ පූජාවත් කළා. රැයට බුද්ධ වන්දනා කළා. රැයත් භාවනා කටයුතු කළා. මහා සංඝයාට පහවදා දන් දුන්නා. මම මේ මේ වාගේ පින්කම් ටිකක් ඊයේ උදේ ඉඳලා අද උදේ වෙනකම් කරගත්තා. ඒ පින් ඔක්කොම මගේ දරුවන්ට මුණුබුරන්ට අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන ක්‍රමයක් අතීත වැඩිහිටියෝ ළඟ තිබුණා. හැබැයි සියලු දෙනාම වටේට වාඩි වෙලා වැඳගෙන සාදු කියා ඒ පින අනුමෝදන් වුණා. ඒ අයට පින් ලැබුණා. එහෙනම් අපි කරගන්න පින් අනුන්ට දෙනකොට අනුමෝදන් වෙන කෙනා හරි සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ. දෙවියන්ට පින් දෙනකොට දෙවියෝ හරි සතුටින් අනුමෝදන් වෙනවා. දෙන්නේ වටිනාම දෙයක්. පින් කියලා කියන්නේ වටිනාම දෙයක්. සංරිදී මුතුමැණික් දුන්නට වඩා පින් වටිනවා. රත්තරන් වලින් කරන්න බැරි දේවල් මුතුමැණික් වලින් කරන්න බැරි දේවල් පින් වලින් කරන්න පුළුවන් නිසා වටිනාම දෙයක් දෙනකොටත් ගෞරව පූර්වකව වැඳගෙන දෙන එක වටිනවා. නමුත් අපි දෙවියන්ට පින් දෙනකොට හුඟක් වෙලාවට වැඳගෙන හිටපු අත පාත් දාලා පින් දෙනවා. දෙන්න තියෙන වටිනාම දේ වැඳගෙන දෙනවා නම් ඒක හරියට වටිනවා කියලා සඳහන් කරන්න ඕනේ. දෙවියෝ පින් අනුමෝදන් වෙනකොට හරි සතුටින් වැඳගෙන පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඊළඟට මේ ජානුස්සෝනි සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා ප්‍රමාණයක් මේ බ්‍රාහ්මණයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය බිඳවන්නයි දේශනා කොට වදාළේ. මේ සාකච්ඡා කරපු කරුණු ටික ජානුසෝනි සූත්‍ර දේශනාවට පෙර ආතුව අවබෝධ කරගatiya යුතු කරුණු ටිකක් හැටියටයි මේ පැහැදිලි කළේ. එහෙනම් අපි ජානුස්සෝනි සූත්‍රයේ කරුණු මොනවද කියලා මෙතන ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙමනම් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා මෙහෙම ඇහුවා කියලා අපි මුලින් සිහිපත් කළා. ජානුස්සෝනි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පින්වත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණ නම් වූ අපි මේ දාණය පරලෝකීය ඥාතීන්ට පැමිණේවා. මේ දාණය පරලෝකීය ඥාතීන්ට පරිභෝග පිණිස හේතු වේවා. ඒ ඇයට මේ කුසල් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. ගෞතමයන් වහන්සේ ඒ දාණය പ്രേත ඥාතියාට පැමිණෙනවාද ඒ ඥාතිවරයා ඒ පින් පරිභෝග කරනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණ ස්ථානයේදී අනුමෝදන් වෙනවා. අස්ථානයේදී අනුමෝදන් වෙන්නේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ ස්ථානයේ මොකක්ද? අස්ථානයේ මොකක්ද? බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි මොකද්ද මේ ස්ථාන අස්ථාන කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා කාටද පින් ලැබෙන්නේ කාටද පින් නොලැබෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතම් කෙනෙක් ප්‍රාණඝාත කරයි, සොරකම් කරයි, කාමෙහි වරදව හැසිරෙයි, මුසාවාද කියයි, පිසුණු බස් කියයි, පරුස වචන කියයි, සම්පප්‍රලාප කියයි, අවිද්‍යා බහුලයි, ව්‍යාපාදයට නිරන්තරයෙන් සිත් යොමු කරයි, මිත්‍යා දෘෂ්ටික වෙයි. ඒකට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මෙතන මේ සඳහන් කරලා තියෙන ඒකට දස අකුසල් ගැන. කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. දස අකුසලයේ ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. එන සඳහන් කළා බ්‍රාහමණය මේ මේ අකුසල් වලින් යමෙක් යුක්තයිද කාබුන් මරණින් පසු නිරයට එළඹේ මේ පුද්ගලයා මරණයෙන් පස්සේ නිරයට එළඹෙනවා එතකොට මේ සඳහන් කරලා තියෙන කාගේ වචනද බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ ඉපදිලා සුවඳ හමන ශ්‍රීමුක ධාතුවෙන් පිටවෙච්ච ශ්‍රේෂ්ඨ බුද්ධ වචන නේද මේ තියෙන්නේ. එහෙමනම් දස අකුසල් කරන කෙනා මරණයෙන් පස්සේ නිරයේ ඉපදෙනවා කියන එක ශ්‍රී මුඛයෙන්ම දේශනා කරලා නේද? එහෙනම් අපි වත්සකාර ගැන සඳහන් කළා. කොසල් රජුරවන්ට වෙච්ච දේ ගැන සඳහන් කළා. වත්සකාරට පුදුම ශ්‍රද්ධාවක් තිබුණා. බුදු මුවින් දේශනා කළා නම් ඒක වරදින්නේ නෑ. මම අනිවාර්යයෙන්ම වඳුරෙක් වෙනවා. වඳුරෙක් වෙලා හොඳට කණ්ඩ පළතුරු වවන්න කියලා කීවි. එහෙනම් අපිටත් මෙතන සඳහන් කළා දස අකුසලයෙන් යුක්තයි නම් මරණින් මත්තේ නිරේගාමි වෙනවා කියලා. එතකොට මේ වචන ටික අහලා මේ තිදොරින් යම් වරදක් සිදු කරගන්න හිතෙනවද යොමු වෙනවද ඒ හැම මොහොතකම මේ දේශනාව සිහියට එන්න ඕනේ නැද්ද මේ සියලු ව්‍යායාමයන් සතර අපායෙන් බේරෙන්න නම් අපිට ඒ වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයක් කැපකිරීමක් කරන්නම වෙනව කරන එක වටිනවා එහෙනම් සඳහන් කළා ඔවුන් නිරේත එළඹෙයි තිරිසනුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් ඔවුන් යැපෙයි. තිරිසන් ලෝකෙට යන අය තිරිසනුන් අනුභව කරන ආහාරයෙන් යැපෙනවා. പ്രേත ලෝකෙට යන සමහර අයත් තිරිසනුන් අනුභව කරන ආහාර අනුභව කරනවා. හැබැයි නිරය නම් ආහාරය ආහාරයක් නෑ. කර්මයම නිමා වෙනතුරු නැවත නැවත ආහාරය බවට පත් වෙනවා. ඒ කියන්නේ ආයි ආයි උපද බෙල්ල කපන්න කපන්න ආයි බෙල්ල හැදෙනවා. හැදෙන්න හැදෙන්න ආයි කපනවා. දැන් එතකොට මොකද්ද මේකේ වෙන්නේ? කර්ම. සංසාරේ කාගේ හරි බෙල්ල කැපුවනම් එක සතෙකුගේ බෙල්ල එකපාරක් කපහම අපෙත් බෙල්ල එකපාරක් කැපෙනවා කියන කාරණාව කාරණාවක් නෑ. එක්කෙනෙකුගේ බෙල්ල එකපාරක් කපහම මට සමහර ලාවට සිය දහස් ගණන් වාරවල බෙලි කැපුම් ලබන්න සිද්ධ වෙනවා. එක කාන්තාවක් එළු දෙනකගේ බෙල්ල කපලා ඒ එළුවගේ ඇඟේ ලෝමගස් ගණනට බෙලි කැපුම් ලැබුවා. එක බෙල්ලක් කපලා. එහෙමනම් නිරේ ඉපදිච්ච පුජ්‍යලයාගේ බෙල්ල කපලා ඉවර වෙනකොට ආයෙත් ආයෙත් බෙල්ල ආයෙත් ඇවිල්ලා ආයෙත් ඇවිල්ලා එහෙනම් බෙල්ල කපපු අකුසලයේ ගෙවිලා ඉවර වෙනකම්ම කපපු තැන බෙලි හටගන්න. හටගන්න හටගන්න කපනවා. බෙලි කැපුම් වේදනාව මෙහි කොයිතරම් දැනෙනවද ඊට වඩා දැනෙනවා. එහෙනම් නිරේ වෙනනම් ආහාරය නැ කර්මයේම ආහාර කරගෙන අපමණ දුක් විඳිනවා. හැබැයි තිරිසන් නුගන්න ආහාර ප්‍රේතයොත් අනුභව කරනවා. ප්‍රේතයොත් අසුචි වාගේ දේවල් සුවඳ බලනවා. සෙම්සොටු අනුභව කරනවා කියලා සඳහන් කරනවා. තිරිසනුත් ඇතැම් අය ඒ දේවල් එහෙම්මම අනුභව කරනවා. බ්‍රාහ්මණය යම් තැනක සිටි කෙනෙකුට දානය නොපමිනේ නම් මේ ඒ බඳු ස්ථානය. බ්‍රාහ්මණය යම් තැනක ඉන්න කෙනෙකුට දානීය කුසලයේ ලැබෙන්නේ නැත්නම් මේ ඒ වාගේ තැනක් කියලා සඳහන් කළා. මොකද්ද? සතර අපාය. නිරේ ඉන්න අයට ලැබෙන්නේම නැහැ. තිරිසන්නුන්ටත් ලැබෙන්නේ නැද්ද? තිරිසන්නුන්ටත් ලැබෙන්නේ. ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඊ타මත්ම කලාතුරකින්. ඒ කොහොමද කියලා අපි ටිකක් සාකච්ඡා කරමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ ලෝකයේ ඇතම් කෙනෙක් මේ දස අකුසල් කරලා මරණින් පස්සේ තිරස්චීනව උප්පත්තිය ලැබෙනවා. තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබෙනවා මේ දස අකුසල් හේතු කරගෙන. තිරිසන් ආත්මයේ උප්පත්තිය ලබාපු මේ සත්වයාට ආහාරයක් වේනම් එහි එයින් යැපෙන. තිරිසන් ලෝකේ ඉපදිච්ච කෙනා තිරිසන්ව ගන්න යම් ආහාර වර්ග තියෙනවා නම් ඒ ආහාර වලින් යැපෙනවා. එයින් යැපෙමින් සිටින්නේ බ්‍රාහමණය යම් තැනක සිටින හට දානයක ඵලයක් නොපැමිණේ නම් මේද අස්ථානයේදී යම් වෙලාවක අපි පින් කරලා පින් අනුමෝදන් කරනකොට තවත් පිරිසකට පින් ගන්න බැරි නම් මේ ත්‍රිසං ලෝකේ පින් ගන්න බැරි අයගෙන් තවත් එක තැනක්. එතකොට නිරේ ඉපදිච්ච අයට පින් ගන්න බෑ. ත්‍රිසං ලෝකේ ඉපදිච්ච අයට පින් ගන්න බෑ. මම සඳහන් කළා ඊටාම කලාතුරකින් පින් ගන්න පුළුවන් තැනක් එළඹෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ කොහොමද කියන එක මෙතන සඳහන් කරලා නැතත් මේ කියන කාරණාවක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙමයි. ඒකයි සඳහන් කළේ හැම කරුණක්ම එක සූත්‍රයෙන් විස්තර කරලා නැහැ කියලා. නමුත් මේ කරුණ තියෙන ඊළඟ සූත්‍රයේ අය කවදා සාකච්ඡා කරයිද දන්නේ නැති නිසා සිහිපත් කරමු. දැන් සමහර මිනිස්සු මැරිලා ගිහිල්ලා තමන්ගේ ගෙදරම සුනක වෙලා උපදිනවා. එහෙම කතා ඕන තරම් ධර්මයේ තුලින් අහලා තියෙනවා. තෝදෙය බ්‍රාහමණයාගේ උපතත් එහෙම එකක්. එතකොට ඒ ගෙදර පින්කමක් කරනකොට එයාට ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන්. එයාගෙන් ලොකු දායකත්වයක් ලැබෙන්නත් පුළුවන්. සුනකයා කොහොම දායකත්වයක් දුන්නද? සමහර සුනකයෝ ඉන්නවා. ගෙදර තියෙන බඩු මුට්ටු ගෙදර අයට මිසක් වෙන කෙනෙක් අතට බොත් හපා කරනවා. එහෙමනම් දැන් ගෙදර පින්කමක් කරනවා. දැන් ගෙදර පින්කමේ දේවල් වලටත් වෙන කාටවත් එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. පින්කම දැකලා සතුටු වෙන්නත් පුළුවන්. අන්න එහෙම වුණොත් කලාතුරකින් එහෙම සතෙකුට මේ පිනේ කොටසක් අනුමෝදන් වෙන්න පුළුවන්. දැකලා සතුටු වුණ නිසා. සමහර අය දැකලා සතුට ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ට පුළුවන් ඇටියට සමහරලාට උඩුබුරලනවා. සමහරලාට බන කියන තැනක ඇවිල්ලා ඉන්නවා. එයාට බන තේරෙනවා කියන කතාවක් මේ. නමුත් හොඳ වැඩක් කරන බව තේරෙන බව සමහර අයගෙන් දකින්න. අන්න එහෙම අවස්ථාවක් ඊ타ත්ම කලාතුරකින් එළඹෙන්න පුළුවන්. තාමත්ම කලාතුරකින්. එහෙම වුණොත් පින් ලැබෙනවා මිසක් යම් ප්‍රමාණයක් සමස්තය තිරිසන්නුන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාවයි සඳහන් කරන්න ඕනේ. පාර්ලිය වණී ඇත බුදුරජාණන් වහන්සේට මීවද පූජා කරපු වඳුර ඒ වාගේ අය කුසල් රැස් කරගත්ත අය. සංසාරේ පෙර පින් එකතු වෙලා ලැබුණ තවත් අවස්ථාවක්. එනම් සඳහන් කරනවා බ්‍රාහමණය නිරය ලෝකේ ඉපදුනත් තිරිසන් ලෝකේ ඉපදුනත් ඒ දෙකමයිති වෙන්නේ පින් නොලැබෙන තැනක් ගැන කීවනම් එතෙන්ටයි කියලා. ඊළඟට දේශනා කළා බ්‍රාහමණය මේ ලෝකේ ඇතම් කෙනෙක් මේ දස අකුසලයෙන් යුක්ත නම් ආන්ගේ දස අකුසලයෙන් යුක්ත නිසා මරණින් මතු මනුෂ්‍ය සහවාසී මනුෂ්‍ය සහවාසයෙන් ඔබ්බට යනවා. දස අකුසලයෙන් යුක්ත නිසා සඳහන් කරනවා මනුෂ්‍ය ආත්මයක් නොලබා ওই තිරිසන් ආදී නිරය ආදී තැන්වල ඉපදිලා පින් ලබන්නේ. මේ ලෝකයේ ඇතම් කෙනෙක් මේ දස අකුසලයෙන් වැළකෙනවා. දස අකුසලයෙන් වැළකිලා මරණින් පස්සේ මනුෂ්‍ය සහවාසයට ලැබෙනවා. මිනිස්සෙක් හැටියට ඉඳලා දස අකුසලයෙන් වැළකීලා ආයෙත් මනුස්ස ලෝකෙම උපදිනවා. මිනිසුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් යැපෙනවා. මනුස්ස ලෝකේ ආපුවාම මිනිස්සු කන ආහාරයෙන් තමයි යැපෙන්නේ. එයින් යැපෙනවා. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙකුට යම් තැනක ඉපදුනාට පස්සේ දානේ ආනිසංසය නොලැබෙනවා කියලා දේශනා කළා නම් බ්‍රාහමණය මෙන්න මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනාටත් මේ දානානිසංසය ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට දේශනා කරන පින්තිනි මනුස්ස ලෝකේ ඉපදිලත් ලැබෙන්නේ නැහැ කියලා කියවේ එතකොට ඇයි? මේ පින්කම මම වෙනුවෙන් වී කරන්න කියලා දන්නේ දන්නේ නැහැ. සමහර වෙලාවට මේ gedara මරුණ පුජ්‍යලයා ඒ gedarama දරුවෙක්ගේ කුසේ ඉපදෙන්න පුළුවන්. ඥාති gedaraක ඉපදෙන්න පුළුවන්. නමුත් ඉපදිලා ලොකු මහත් උනත් තව අර gedara පින්කම් කෙරෙන්න පුළුවන්. ඒ වුණාට දන්නවද මේ පින්කම මම වෙනුවෙන් නෙවෙයි කියලා? මම වෙනුවෙන් කියලා නෑ. මම කවුද කියලා දන්නේ නෑ. අතීත භවයේ මේ භවයෙන් වෙහිලා එදා මම කවුද? මෙදත් මම එතනමද කියන කාරණාව තේරෙන්නේ තේරෙන්නේ නැහැ භවයෙන් වෙහිලා. ආන් ඒක නිසා පින් දෙනකොට මියගිය ඥාතීන්ට මේ පින් ලැබේවා කියලා පින් දුන්නහම මෙයාගේ අනුමෝදන් වීමක් අනුමෝදන් වීමක් නැහැ. ආන් ඒක හින්දා ඔහුට පින් ලැබෙන්නේ නෑ ඒකත් අස්ථානයක් කියලා සඳහන් කළා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ ලෝකයේ ඇතම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා මේ දස අකුසලයෙන්ම වැළකීලා මරණින් මත්තේ දෙවියන්ගේ සහවාසයට පැමිණෙන. හොඳට සිල් රැකලා තියෙනවා. සිල් ගුණ ආරක්ෂා කරලා දෙවියෝ ළඟට යනවා. දිව්‍යමය ආහාර පාන ඇති තරම් ලබනවා දන් දීලා තියෙන නිසා. නමුත් දැන් මේ දෙවියෝ අපි දෙන පින ගැන විශේෂ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා බ්‍රාහමණය යම් තැනක සිටියෙකුට දානය නොඑළඹේ නම් මෙයද එවන් ස්ථානයකි. අපි දන් දීලා අනුමෝදන් කරන පින් නොලැබෙන තවත් ඒ දිව්‍ය ලෝකෙ කියලා. දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ සූත්‍රයේ මෙහෙම සඳහන් කරන බව සිහිපත් කරලා ඒ පිළිබඳව විශේෂ විස්තරයක් අපි කලින් කළා දෙවියන්ට පින් ලැබෙන වෙනම ක්‍රමයක් තියෙනවා කියලා. පින දිහා බලාගෙන ඉඳලා සතුටුව අනුමෝදන් වෙනවා නම් පින් ලැබෙනවා. සක්වලවල් ගණනාවකට එහා අපේ ඥාතියා ඉපදිලා අපි මෙහි පින් කරන බව වගක්වත් දන්නේ නැති ඔහුට පින් ලැබෙන්නේ නැහැ. මෙතනදි මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවෙන්න තමයි මේ කාරණාව කලින් විස්තර කරන්න යෙදුනේ. නමුත් බ්‍රාහ්මණයට දේශනා කරනවා දෙව්ලොවත් පින් නොලැබෙන තවත් එක අස්ථානයක් කියලා. ඊළඟට බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතම් කෙනෙක් പ്രേත විශේෂයට එළඹෙයිද? දස අකුසල් කර කර ඉඳලා මැරිලා പ്രേත විශේෂයට එළඹෙනවා. പ്രേත විශේෂයට අයත් සත්වයන්ගේ යම් ආහාරයක් වෙයි නම් එයින් එහි උපදින പ്രേතයා යැපෙනවා. එහි ජීවත් වෙනවා ඒ പ്രേතයා. ආන්ගේ ප්‍රේතයාට මිත්‍රයෝ වෙත්වායි සගයෝ වෙත්වායි ඥාතීන් වෙත්වායි සහලී නෑයෝ වෙත්වායි යම් හෝ දත්නම් යම් කෙනෙක් එහි යැපෙයිද එයින් එහි සිටින්නේ ඒ പ്രേත ලෝකේ තමන්ගේ මිත්‍රයෙක් ඉන්නවා තමන්ගේ මව්පියෙක් ඉන්නවා සමහරට දරුවොත් ඉන්නවා නෑදෑයෙක් ඉන්නවා ඒගොල්ලොත් මැරිලා പ്രേත ලෝකෙට പ്രേත ලෝකෙට ඇවිල්ලා බ්‍රාහ්මණය යම් තැනක සිටියහුට ඒ දාණය එළඹේ නම් ස්ථානයේ වෙයි යම් තැනක ඉන්න කෙනෙකුට අපේ දානයේ පින ලැබෙනවද මෙන්න මේ പ്രേත ලෝකය පින් ලබන ස්ථානයයි කියලා සඳහන් කළා එතකොට දැන් අපි ඉස්සරලා සඳහන් කළා නිරේ උපන් කෙනාට පින් ලැබෙන්නේ තිරිසන් ලෝකේ උපන් කෙනාට පින් ලැබෙන්නේ මනුස්ස ලෝකේ උපන් කෙනාට පින් ලැබෙන්නේ දිව්‍ය ලෝකෙ උපන් කෙනාට පිළ ලැබෙන්නේ එහෙනම් මෙතන සඳහන් කරනවා പ്രേත ලෝකෙ ඉපදිලා නම් ආන් ඒ අය තමයි පින් ලබන්නේ පින් ලබන නොලබන ස්ථාන අස්ථාන දක්වන්න කියලායි දේශනා කළේ දැන් මෙතන දක්වනවා පින් ලැබෙන ස්ථානය මොකක්ද പ്രേත ලෝකය එතකොට මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගෞතමයන් වහන්සේ පරලොව ගිය ඒ ඥාති සලෝහිතයන් විසින් එතනට නොපෙමිණියේ නම් කවරෙක් ඒ දාන පරිත්‍යාග ලබයිද අපි පින් අනුමෝදන් කරන්නේ අපේ ඥාතීන්ටනේ එතකොට අපට සම්බන්ධයක් තියෙන പ്രേත ලෝකේ ඉපදිලා ඉන්න අපේ අය මේ පින්කම අනුමෝදන් වෙන්න ආවේ නැත්නම් කවුද ඒ පින අනුමෝදන් වෙන්නේ කියලා අහනවා. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය පරලෝකීය අන්‍ය ඥාති සලෝහිතයෝද එතනට පැමිණියාහු වෙත්. ඔව්හු ඒ දන් වළඳ. අද පින් දෙන්නේ මරණයට පත්වෙච්ච අම්මා වෙනුවෙන්. ඇය එහි ඉඳලා පින් ලබන්න ආවේ නැත්තම් එහෙම නැත්තම් ඇය සමහරට මනුස්ස ලෝකෙක ඉපදිලා පින් අවශ්‍ය තැනක නෙමෙයි. නමුත් පින් දෙන්නේ අම්මට. පින් ගන්න ඕන කෙනා ආවේ නැත්තම් ඒ පිනට මොකද වෙන්නේ කියලා අහන්නේ. කවුද ඒ පින ලබන්නේ කියලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහමණය අනිත් අය එතෙන්ට එනවා. අනිත් අය කියන්නේ කවුද? අනාදිමත් කාලයක් සංසාරී මැරිච්ච මගේ අම්මලා කී දෙනෙක් පින් බලාපොරොත්තු වෙන් එහෙයද? මැරිච්ච අපේ නෑදෑයෝ හත් අට දෙනා දෙහි ලක්ෂ ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් අපිට ඥාතිත්වයේ තියෙන අය එහෙ ඉන්නවා. අපි පින් දෙනකොට ඒ ඔක්කොම මේ පින් දෙන්නේ අපේ නෑයෝ බව දන්නවා. අහවලා නම් පින් ගන්න එළඹුණේ නෑ කියලා කෙනෙක් නෑ. අහවලා දුන්න පින් ලබන්නේ කිසි කෙනෙක් හිටියේ නෑ කියලා කතාවක් නම් නෑ. ලක්ෂ ගණන් කෝටි ගණන් අපෙන් පින් බලාපොරොත්තු වෙයි ඉන්නවා. එහෙම නැති කෙනෙක් නම් නැහැ. බවත් ගෞතමයන් වහන්සේ පරලොව ගිය ඒ ඥාතියා එහි නොපැමිණියේ වෙයි. පරලෝකීය ඔහුගේ අන්‍ය ඥාතියෝද එතැනට නොපැමිණියාහු වෙත්නම් කවරෙක් පින් ලබනවද? පරලෝක ගියපු ඥාතියා එන්නෙත් නැහැ. අන්‍ය ඥාතියෝ එන්නෙත් නැත්නම් කවුද පින් ලබන්නේ කියලා අහනවා. බ්‍රාහ්මණය යම් කරුණකින් දීර්ඝ කාලෙහි පරලෝකීය ඥාතියෝ ඒ ස්ථානයේහි විවික්තවන්නේය. මේ කරුණ අස්ථාන වෙයි අනවකාශ වෙයි බ්‍රාහමණය නැවත දායකත්වයේද අනිෂ්ඵල වෙයි මේ පින ගන්න එන්නේ නැහැ කියලා කෙනෙක් මේ අනාදිමත් කාලේ සංසාරේ කොහෙවත් නැහැ අපේ පින ගන්නම ඕන තරම් අපේම නෑදෑයෝ ඉන්නවා ඒකේ කිසි සීමාවක් නැහැ ඒ පින කවදාවත් ඒගොල්ලන්ට නොලැබෙනවා කියලා කතාවක් නැහැ ඒගොල්ලන්ට කොච්චර පින් දුන්නත් පින්කම කරපු දායකයන් කෙරෙහි පින් පිහිටන්නේ නැත්තේත් නෑ. දායකයෝ කරපු පින ඉවර වෙන්නේත් නෑ. සමහර වෙලාවට සමහර අය කියනවා අහවලාගේ නම කියලා එයාට විතරක් පින් දෙන්න කියලා. එයාට විතරක් පින් දුන්නා කියලා මගේ පිනේ කිසි අඩුවක් නෑ. එයත් එක්ක සියලුම ඥාතීන්ට පින් දුන්නත් ඒ ඥාතියාට ලැබෙන පිනේ අඩුවකුත් නෑ. අරඥාතීන්ට ලැබෙන පිණිත් එහෙම්මමයි මගේ පින්කමේ හැටියට මට ඉතුරු වෙන පිණත් එහෙමමයි. තවත් මිත්‍යා දෘෂ්ටි ලෝකේ තියෙනවා. මිය ගිය ඥාතීන්ට පින් දෙන්න හොඳ නෑ කියලා. ඇයි ඒගොල්ලෝ නිතර නිතර එතකොට පින් ගන්න දෙනවා කියලා. මිය ගිය ඥාතීන්ට පින් දෙන්න හොඳ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරුණ අයට පින් දෙන්න එපා කියලා. නමුත් සර්වඥයන් වහන්සේ දේශනා කළේ මිය ගිය ඥාතීන්ට පින් දෙන්න කියලා. ඒගොල්ලෝ එනවනම් ඒ පින් ගන්න මිසක් අපිට කරදර කරන්න එහෙම එන්නේ නැහැ. සමහරලාට දිගින් දිගට පින් දෙන්නේ නැත්නම් කරදර කරන්නත් ඉඩ ඉඩ තියෙනවා. ඒ හින්දා ඥාතීන්ට පින් දෙන්න එපා කියන කාරණාවක් බුද්ධ ධර්මයේ කොහෙවත් නැහැ. gedara පින් දෙන්න එපා gedara ඇවිල්ලා නවතිනවා කියන කතාවක් බුද්ධ ආගමේ නෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්සලට ගෙනහිල්ලා දානි දෙන්න ගෙදර නම් දෙන්න එපා කියලා. එහෙම එකක් බුද්ධ ආගමේ කොහෙවත් කොහෙවත් නෑ. නමුත් ඒ වාගේ මිත්‍යා දෘෂ්ටිත් සමහර වෙලාවට අපි අතර නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඒවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ නැති දේවල්. ඊළඟට පින්නතුනේ තවත් ඉදිරියට මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න ගණනාවකුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දීලා පින් ගන්න අය ඇතත් පින් ගන්න අය නැතත් පින්කම් කරන එක වටින බවත් සිල්වත් කෙනත් සිල් නැති කෙනත් දන් දෙන එක වටින බවත් ආදී තවත් බොහෝ කරුණු රැස මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරලා දානය නම් මෙලව උපන් පුද්ගලයා විසින් දිය යුතුයම දෙයක් කියන බව විශේෂයෙන් අවධාරණය කරනවා මේ සූත්‍රයේ අවසානයේ. අද අපිට ධර්ම දේශනාව සඳහා අපි යොදාගත්ත කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ දවසේ මේ ධර්ම දේශනාවේ ඉතුරු කොටස සාකච්ඡා කරලා ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මනාව දම් පූජා කරලා අපි කොහොම කුසල් ලැබිය යුතුද කියන කාරණාව තහවුරු කරගන්න උත්සාහ දරමු. එhmenan ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ මව්පියන්ට ආශිර්වාද කළ දූ දරුවන්ට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය අනුමෝදන් වේවා. මව්පියන්ට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ධර්මශිල්පියාණන්ටත් රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා වේවා පින්කම සංවිධානය කරන බොහෝ දෙනාට කුසල් දැස් කරගන්න මඟ පාදමින් ධර්ම දානමේ පින්කමේ මූලික අඩිතාලම සකසන අපේ හේමක ඩයිස් මෙතිතුමාටත් එතුමාගේ දයාබරණී ස්වාමි දිනියටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා වේවා තව চিරාත් කාලයක් මෙවන් යහපත් කටයුතු සිදු කරමින් බොහෝ දෙනාගේ දහම් දැනුම දහම් අවබෝධය දියුණුවටපත් කරමින් සසරින් එතර වෙන්න සතර පායෙන් මිදෙන්න මඟ කියන කටයුතු සකස් කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා එතුමාටද ප්‍රාර්ථනා කරන බෝධියෙන් නිවනින් සැනසෙන්න මේ උතුම් පාරමිතාවක් වේවා අපි රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් නාවින්න රාජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට අනිකුත් ස්වාමින් වහන්සේලාට පින්කම සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන අනික් දායක පින්තුන් සියලු දෙනාටමත් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරවමු ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වුණ මේ ලොකු කුඩා සියලුම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම වේවා මම දහම් දේශනා කළ රැස් කරගත් උතුම් කුසලයක් අඩු නැතුව ඔබලාට අනුමෝදන් වේවා ඒ කුසලේ ශක්තියෙන් නිවන් දක්නා ජාති දක්වා අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මයේම වැටහෙවා බොහෝ දෙනා නිර්මල ධර්මයෙන් පෝෂණය කරලා පවෙන් වළක්වලා කුසලෙහි පිහිටවලා සුගතිගාමි කරවන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා දුකක් කරදරයක් කංකටුල්ලක් පීඩාවක් නැතුව අනුන් නපුරු දෝෂයකින් වසෙන් විසින් බෝ වෙන රෝග වලින් වසංගත වලින් අවුවෙන් පින්නෙන් ජලයෙන් කරදර නොවි සතර පායෙන් ඈතර යන්නේ මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් කෝටි ලක්ෂයක් සක්වලේ සියලු මාර්යන් වහන්සේලාට අනුමෝදන් කරලා අදට පින්කම අපි මෙතනින් නිමා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු ජානසෝනී සූත්‍රය ඇසුරෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාව එම සූත්‍රය විග්‍රහයට පෙර දානය ආශ්‍රිතව දත යුතු මූලික කරුණු රැසක් පැහැදිලි කරමින් එම උතුම් ධර්මදේශනාව පවත්වා වදාළේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දෙමතුම් වූ ධර්මදේශනා මාලාව වෙනුවෙන් සදැහැති පිරිස් එක් වේ ධර්ම දානයක් ලෙසින් ඔබට සදහම් ඇසීමේ මේ ඉඩකඩ නිර්මාණය කර දුන්නා. ඒ අනුව නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ස දායක සභාවටත් විශේෂයෙන් අප පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ මහරගම වත්තේ ගෙදර පුරාණ පාරේ ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය සමගින් දෙහිවල කළුපෝවිල සරණංකර පාරේ රෝහණ වික්‍රමරත්න මහතා සහ උමදන්ති වික්‍රමරත්න මැතිණිය ඇතුළු ඒ පවුල්වල පින්වත් පිරිස. මෙම ධර්ම දේශනාව බෞද්ධයා ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය සහ